නිවන් මඟ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා මේ වැඩම කළ පූජ්‍යපාද උඩුදුබ්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු භික්ඛු අත භික්ඛවේ භික්ඛු කංචි සංකාරං නිච්ඡතෝ සමනුපස්සන්තෝ අනුලෝමිකාය කම්පියා සමන්නාගතෝ භවිස්සති තී නේතං තානං විජ්ජති අනුලෝමිකාය කම්පියා සමන්නාගතෝ සම්මත්ත නියාමං ඔක්කමිස්සති නේතං තානං විජ්ජති සම්මත්ත නියාමං අනොක්ක කමානෝ සෝතාපට්ටි පලං වා සකදාගාමි පලං වා නාගාමි පලං වා අරහන්තං වා සච්චි කරිස්සති තීනේතං ඨානං විජ්ජති තී සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ සිත සකස් කරගන්න වැඩපිළිවෙල ඒ සඳහා ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම ශ්‍රවණය කරන ධර්මය ධාරණය කරගන්න ඕනේ. ඒ වගේම මේ ධාරණය කරගත්ත ධර්මය තමන්ගේ මනසින් පිළිවෙලින් නැగిලා එන විදිහට ගලාගෙන එන විදිහට තමන්ගේ මනස සකස් කරගන්න ඕනේ. අන්න ඒ ධාරණය කරගත්ත ධර්මය පිළිවෙලට <clears throat> අනුපිළිවෙලින් නැగిලා එන විදිහට තමන්ගේ මනසින් පෙළ ගැහෙන විදිහට සකස් කරගත්ත කෙනාට පුළුවන් මේ පංච පාදානස්කන්ධය පිරික්සන්න ඒ පිරික්සන්නේ අර තමන්ගේ මනසින් නැගෙන ධර්මයක් සමග ඒකයි සුතා දතා වචසා ಪರಿචිතා අනසානුපෙක්ඛිතා කියලා සඳහන් කරන්නේ ඉතින් අපි අපේ පංච පාදානස්කන්ධය පිරික්සනකොට කෙනෙකුට එහි තියෙන ඇත්ත తත්වය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොටයි ditthiya suppatividda කියන දෘෂ්ටි ඍජු වෙන්නේ. ඉතින් ධර්මයේ තුල තියෙන එකම ක්‍රමවේදය තමයි පංචපාදානස්කන්ධේහි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම. එතකොට මේ පංචපාදානස්කන්ධේහි නැත්නම් පංචපාදානස්කන්ධය කොහෙද තියෙන්නේ? මේ වගේ ළඟ තියෙන කොටස. මගේ ළඟ තියෙන කොටසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන අඳුරගන්න බැරුව අපි මේකෙහි මුලා වෙනවා. හරිද? මගේය, මමය, මගේය, මගේ ආත්මය මේක මේ මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි කියන එක තේරුම් ගන්න බැරුව මේක වෙනස් වෙන බව තේරුම් ගන්න බැරුව අපි නොයේකුත් අපේ හිතේ බලාපොරොත්තු අදහස් එක එක එක එක දේවල් ඇති වෙලා ලොකු පීඩාකාරී තත්ත්වයන් වලටපත් වෙනවා මේකෙන් හිත ගලවන්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ හිත ඇලීලා තියෙන්නේ. හරිද? <clears throat> ඒ ඇලීලා තියෙන තමන්ගේ වශයෙන්, අනුන්ගේ වශයෙන් ඔයේකුත් දෘෂ්ටීන් එක හිත ඇලිලා තියෙනවා මේකේ. හිත හැම වෙලෙම ඒ දේවල්ම ප්‍රාර්ථනා කෙරෙනවා හිතෙන්. හැම වෙලෙම පංච උපාදානස්කන්ධයට අදාළ දේවල්ම ප්‍රාර්ථනා කරනවා. ඉවරක් නැතුව. ඉතින් හිතටම මේ පණිවිඩය දෙන්න ඕනේ. මේක මට අයිති දෙයක් නොවන වග මේ උපාදානස්කන්ධයන් කෙරෙහි ඇති ඇල්ම ඇති නොවන විදිහට ඇල්ම ඇති නොවන විදිහට අපි අපේ මනස සකස් කරන්න ඕනේ. එක කොනක ඉඳන් අනිත් කොනට යනකම් මේක කරන්න ඕනේ. හරිද? නිකන් රෝගයකින්වත් නිකන් ගැලවෙන්න බෑනේ. <laughs> හ්ම් ශරීරයේ තියෙන ඕනම තැනක අපි බලන්න නිකන් මේ මොනවද අපි හිතමුකෝ අපි හුරතල් සතෙක් හදුවා කියලා. ඒ සතාගෙන්වත් නිකන් ගැලවෙන්න පුළුවන්ද? බෑ සතා පස්සෙන් පන්නගෙන එනවා ඊට පස්සේ. ඉතින් මොකක් හරි ඕනම දෙයකින් ගැලවෙන්න ක්‍රමයක් ඕනේ. පංච උපාදානස්කන්ධයේ පංච උපාදානස්කන්ධය ඔහි පැත්තකින් තියෙයි. ඒ රූප තිබ්බදෙන් වේදනා තිබ්බදෙන් සංඥා තිබ්බදෙන් සංකාර තිබ්බදෙන් විඥාන තිබ්බදෙන්. නමුත් ප්‍රශ්නේලා තියෙන්නේ ඒවා අපිට උපාදානය වෙලා කියන එක. අපේ సంతానගත උපාදානය වෙලා තියෙන හින්දා ඒවා පස්පස හඹා යන ගතියක්, ගිනි ගන්න ගතියක් අපේ මේ సంతాන තුල සකස් වෙනවා. ඉතින් ඒක નિરાර්ථකයි. ඒක ගැන කියන්න ආයේ වචන මොකුත් නැහැ. කිය යුතු වචන ටික තමයි අපි මේ සාකච්ඡා කරන්න හදන්නේ. කිය යුතු වචන ටිකයි සාකච්ඡා කරන්න හදන්නේ ඒ ලක්ෂණත් එක්ක. ඒකින්දා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් අවබෝධ කරගන්න තමන්ගේ මනසට වැටහෙන ආකාරයට තේරුම් ගන්න 40 ආකාරයකින් මේක බැලීමක් තියෙනවා. හරිද? ආකාර 40ක් තියෙනවා බලන්න. ඒකෙන් අපි ඒ 40 ආකාරයක බැලීමෙන් මොකද්ද වෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂයන් අපේ මනසට වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒ 40 ආකාරයකින් සමාන කර කර පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය විමසන විමසන භාවනාවට කියනවා මහා චත්තාලීසාකාර චත්තාලීස කියන්නේ 40ට. එතකොට 40 ආකාරයක භාවනාව මහා චත්තාලීසාකාර භාවනාව කියලා. ඉතින් 40 ආකාරයෙන් මේක දෙපැත්ත පෙරලා පෙරලා දෙපැත්ත තුන් පැත්ත පෙරලා පෙරලා පෙරලා පෙරලා බලන එක. හරිද? මේකෙන් 25ක්ම දුක්ඛානුපස්සන. ඔන්න දැන් හොඳට තේරුම් ගත්ත හැකි දැන් සමහර අයත්ෝ කියනවා නේද මේ අනිත්‍ය ස්වභාවයේ තියෙන ඒවා දුක් නැතය කියලා. හරි? ඒතකොට අනිත්‍ය කියන එකට තියෙන්නේ වෙනත් වචනයක් කියලා. එතකොට මේ ආකා ඒ කියන්නේ වෙනත් තේරුමක් අනිත්‍ය කියන්නේ මොකක්ද? වෙනස් වෙන ස්වභාවය. හැම වෙලෙම යමක් වෙනස් වෙන ස්වභාවයේ තියෙනවා නම් අපි කියනවා අනිත්‍ය කියලා. යම් දෙයක් අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් වෙනස් වෙනවා නම් ඒක දුකට හේතු වෙනවද නැද්ද? ඒක දුකක් වෙනවා. නේද? එතන පංච උපාදානස්කන්ධයේ නිබඳව වෙනස්ට භාජනය වෙන එකක්. නිබඳව වෙනස්ට භාජනය වෙන එකක්. ආන්ගේ වෙනසට භාජනය වෙන එකේදී අපිට ඒ පිළිබඳ සතුටක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ අවිද්‍යාව හිඳයි. හරිද? තුවාලයක් හොඳ වෙනවා කියන්නේ වෙනසක් වෙනවද නැද්ද? තුවාලයක් හොඳ වෙන එක දුකද? තුවාලයක් හොඳ වෙන එක දුකද? එහෙනම් වෙනසක් වෙනවා අනිත්‍යයි. අනිත්‍ය එතකොට දුකද? ඒක නෙන්නම් කවුරුද ඇහුවොත්? අනිත්‍ය දුකද? අනිත්‍ය සැපයි. හ්ම්? අනිත්‍ය සැපයි කියලා අපිට කියන්න වෙන හැමෝම. නමුත් මම මේ අතන් අහනවා. මේ හොඳ වෙන තුවාලේ පෙරලෙන ස්වභාවයක් විපරිණාම තත්යකටපත් වෙන ස්වභාවයක් තියෙනවද නැද්ද නැවත? දැන් හිතමුකෝ අපේ කකුලේ තුවාලයක් ඇවිල්ලා ලොකු තුවාලයක් ඇවිල්ලා උදේ වෙනකොට ටිකක් හොඳයි. ඒ හොඳ වුණා කියලා මට මගේ මනසට ඒ ඒ ඇති වෙන තුවාලයේ හොඳ වීම හින්දා මට ඇති වෙන සතුටක් තියෙනවා. නමුත් ඒ ඒ සතුටත් එක්කම මට මටම ඒ වෙලාවෙම තියෙන බයක්, පීඩනයක්, දුකක් තියෙනවද නැද්ද? ඇයි? මේක අද උදේ වෙනකොට ටිකක් හොඳ වෙලා තියෙනවා හෙට උදේ වෙනකොට තිබ්බට වැඩිය වෙනස් වෙන්න පුළුවන් කියලා වෙනස් නොවෙන්නත් පුළුවන් හරිද නමුත් කොච්චර අපි මේක හොඳටම හොඳ කරගත්තත් ආය තුවාල නොවි ඉන්න ස්වභාවය එතන තියෙනවද අපේ ශරීරේ තුවාල වෙන්නේ නැති ස්වභාවය තියෙනවද නැහැ එහෙනම් මේ ලෝකයේ යමක් අනිත්‍ය ස්වභාවයේ තියෙනවා නම් ඒක සැප වෙන්නේ නැහැ ඒක කොහොමත්ම යමක් අනිත්‍ය නම් ඒක දුකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි දැන් මේක අපිට ඔයිට වැඩිය හොඳට විස්තර කරගත්ත හැකි මේ කාරණා 40 විස්තර කරාට පස්සේ. හරිද? ඒ කියන්නේ අපිට යම් දෙයක් මේ ලෝකයේ නිත්‍යව තබා ගන්න පුළුවන් නම් අන්න නිත්‍යව තබා ගන්න පුළුවන් නම් වෙනස් වෙන්න නොදී තියා ගන්න පුළුවන් නම් ඔන්න කමක් නැහැ. නේද? එතකොට වෙනස් වෙන්න නොදී තියාගන්න බැරිකමයි ප්‍රශ්නේ තියෙන්නේ හැම වෙලෙම පෙරලෙන ස්වභාවයේ තියෙන හින්දා හැම වෙලෙම වෙනස් වෙන ස්වභාවයේ තියෙන හින්දා මොකද වෙන්නේ ඒවා දුක් බවට පත් වෙනවා ඒ වාගෙන් දුක් ඇති වෙන තත්යකට පත් වෙනවා ඒ කියන්නේ යමක් අනිත්‍ය ස්වභාවයේ තියෙනවා නම් ඒක දුකකට හේතු වෙනවා කියන්නේ ඒකයි නමුත් අපිට මේවා తాවකාලිකව සැප වශයෙන් දැනෙන ගතියක් තියෙනවා తాවකාලිකව සැප වශයෙන් දැනෙන හින්දායි මේ ලෝකයේ මිනිස්සු ඇලෙන්නේ දැන් අද උදේ කවුරු හරි කෙනෙක් මට බොහෝම සමීපව ඉන්නවා නම් මට සැපයක් දැනෙනවා. නමුත් ඒ සමීපභාවය එයාටවත් සඳව බෑ හැම වෙලේම ඒවා වෙනස් වෙනවා. අපි අපි හරියට පීඩන වතර මේ මේ හොඳට හිටිය කෙනා මේ නෑ. මේ හොඳට හිටිය කෙනා මේ නෑ කියලා පීඩනයටපත් වෙනවා. අන්නේ පීඩනයටපත් වෙන්නේ එහෙම එහෙම දෙයක් වෙයි කියලා බයකුත් හැම වෙලේම තියෙනවා. ඉතින් ඒකට හේතුව මෙන්න මේ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය ස්වභාවය එතකොට යම් දෙයක මේ අනිත්‍ය ස්වභාවය තියේනම් අන්න ඒ තියෙන දේවල් දුකට හේතු වෙනවා යම් දෙයක අනිත්‍ය ස්වභාවය තියෙනවා නම් ඒවා ඒවා හේතු වෙනවා ඒවා දුක් හරි ඒවා දුක් බවට ඒවා හින්දා දුක් බවට පත් වෙනවා දැන් මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම ගත්තහම පින්වත්නි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙනවා අද අපි කියවනේ අර තුවාලය ගැන. මේ කාරණා තුන ආවට පස්සේ මේ කාරණා තුන ආවට පස්සේ මේ ලෝකේ මට අල්ලන්න උපාදාන වෙන්න හේතු වෙන්නේ නැහැ. උපාදානය ඇති වෙන්න හේතු වෙන්නේ නැහැ කාරණා තුනම එකතු වෙනකොට. නැත්තම් මට උපාදානය වෙන්න පුළුවන්. දැන් අර ඉස්සෙල්ලා අපි කියවනේ දැන් තුවාලේ හොඳ වෙන කතාවක් කියවනේ නේද මතකද? තුවාලේ හොඳ වෙන කතාවක් කියවනේ. මට පුළුවන් නම් තුවාලේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ කාරණා තුන මට පුළුවන් නම් තුවාලේ හොඳ වෙන පැත්තට අරගෙන යන්න මං කැමති එහෙමනේ නේද එහෙනම් වෙනසක් සිද්ධ වෙනවද නැද්ද වෙනසක් වෙනසක් සිද්ධ වෙනවා එහෙනම් අනිත්‍යයි ඒක හරි දැන් අපිට මොකක් අනිත්‍ය කියන්නේ ලෝක නියමයක් හරි මට කියනවා කවුරු හරි ඔයා අනිත්‍ය විදිහටම ඉන්න ඕනේ. ඉවරයි. අපි නිකන් මේ උදාහරණයක් මම කියන්නේ. ඔයා අනිත්‍ය විදිහටම ඉන්න ඕනේ. ඔයාට මම ඉඩ දෙනවා ලෝකයේ සතුටෙන් ඉන්න. හැබැයි හැම වෙලේම අනිත්‍ය වෙවි ඉන්න ඕනේ. මම මේ වැඩේ පාර ගන්නවා. ඇයි? ඒක හොඳයි. ඇයි? මම මොකද කරන්නේ මේ ලෝකේ අරගෙන හොඳ පැත්තට වෙනස් කරනවා. මං කැමති පැත්තට වෙනස් කරනවා හැම වෙලේම. එතකොට අනිත්‍යයි කියන එක තියෙනවා. හැබැයි වෙනස් වෙන්නේ හැම වෙලේම කොයි පැත්තටද? හොඳ පැත්තට. එහෙනම් මේ ලෝකේ සැපයි. නේද? ඇයි? සැප පැත්තට ඔක්කොම ටික මට වෙනස් කරගන්න පුළුවන්. නේද? එතකොට සැප පැත්තට වෙනස් කරගන්න පුළුවන්. අනිත්‍ය වුණාට ප්‍රශ්නයක් නැහැ. අනිත්‍ය වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒක සැප පැත්තට අනිත්‍ය වන්නේ නම් මං කැමති විදිහට ඒක ඇත්තද නැද්ද? අපි අත්ත කතා කරගමුකෝ නේද? මේ ලෝකෙට මට ඇලෙන්න පුළුවන්. මේ ලෝකේ ගැන මට විශ්වාස තියන්න පුළුවන්. අනිත්‍යයි තමයි. ඉතින් වෙනස් වෙනවා. හොඳ පැත්තට වෙනස් කරගන්න පුළුවන් නම් මයි ළඟ තියෙන ඔක්කොම අනිත්‍ය වෙන එක ආශිර්වාදයක්ද නැද්ද? එහෙනම් ඔන්න ඔතන තමයි කට්ටිය පටල ගන්න. ඔය අනිත්‍ය අනිත් පැත්තට හරවගන්නේ ඔතන. හරි? එතකොට අනිත්‍ය කියන දේ සිද්ධ වෙන්නේ මට ඕන විදිහට නම් අනිත්‍ය වෙන්නේ මේ ලෝකය. මට සැප පැත්තට මේක හරවන්න පුළුවන්. නමුත් මම කැමති විදිහට මට ඕන විදිහට පවත්ත ගන්නවත් නවත්ත ගන්නවත් බැරි ලක්ෂණයක් පංච පාදානස්කන්ධයේ තියෙනවා. හරිද? මට ඕන හැටියට පවත්ත ගන්නවත් නවත්ත ගන්නවත් බැරි ලක්ෂණයක් පංච පාදානස්කන්ධේ තියෙනවා. අන්න ඒ ලක්ෂණයට කියනවා මට ඕන හැටියට පවතින්නේ නැහැ. මට ඕනේ මගේ වසඟයට ගන්න බෑ. අන්නේ ලක්ෂණයට කියන්නේ මොකක් කියලාද? අනාත්ම ලක්ෂණය දැන් තේරෙනවද? අනිත්‍ය ස්වභාවය සහ අනාත්ම ස්වභාවය දෙක එකතු වුනහම ආය පංච උපාදානස්කන්ධේ කිසිවක් මට ඕන තත්තර ගන්න නේද? මට මේක අල්ලන්න අහුවෙන්න දෙයක් නැහැ. ඇයි හැම වෙලේම වෙනස් වෙනවා මදිවාට වෙනස් වෙන්නේ කාට ඕන හැටියටද? මට ඕන හැටියට නෙවෙයි. නේද? මට ඕන හැටියට යමක් වෙනස් කරන්න පුළුවන් නම් මං කියනවා හරි ලෝකයේ අනිත්‍ය වුණ දෙයින් කමක් නැහැ. මම ඒක අනිත්‍ය මට ඕන හැටියට අනිත්‍ය කරගන්නවා. නේද? අනිත්‍ය නියමය තුල මම ඉන්නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ අපිට මම මෙහෙම කියන්නම්කෝ තව ඔබ තේරුම් කරන්න. නিত্য නම් උපාදාන කරගන්න පුළුවන්. වෙනස් වෙන්නේ නැත්නම් හරි මේක වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැත්නම් ඉතින් මේක මෙන්න මේ කොටස මෙන්න මේ ටික මගේ. මේවා මම නේද කියලා වෙනස් වෙන්නේ නැත්තම් මම මගේ කියලා තදින්ම අල්ලා ගන්න පුළුවන්කම තියලා ඉතින් වෙනස් වෙන්නේ නැහැ නේ ප්‍රශ්නයක් නැහැ ඊළඟට හා වෙනස් වුණත් කමන්නේ යමක් අල්ලා ගන්න පුළුවන් වෙනස් වෙන්නේ මට ඕන විදිහට නම් තේරෙනවද නේද යමක් අල්ලා ගන්න පුළුවන් අපිට වෙනස් වෙන්නේ වෙනස් වුණත් කමක් නැහැ වෙනස් වෙන්නෙම නැත්තම් යම් දෙයක් මේ ලෝකේ තියෙන දෙයක් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ මට සැප වශයෙන් අල්ලගන්න පුළුවන්. එහෙම නේද? වෙනස් වුණොත් අල්ලගත්ත හැකි. වෙනස් වෙන්නේ මට ඕන විදිහට නම්. එහෙනම් බලන්න කොන්දේසි දෙකකින් පංච ප්‍රාදානස්කන්ධය අපෙන් අතහැරෙනවා. හරිද? මොනවද මේ කොන්දේසි දෙක? පළවෙනි එක වෙනස් වෙන හින්දා. දෙවෙනි එක වෙනස් වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි හින්දා. පළවෙනි එක වෙනස් වෙන හින්දා දෙවෙනි එක මට ඕන විදිහට නෙවෙයිද? අන්න ඒ දෙක තමයි අනිත්‍ය සහ අනාත්ම කියලා කියන්නේ. අනිත්‍ය ලක්ෂණයත් අනාත්ම ලක්ෂණයත් තියෙන හින්දා අපිට මේක අල්ලන්න පුළුවන්කම නැහැ. අපිට මේක මගේ කියලා ගන්න පුළුවන්කම නැහැ. තේරුණාද? නේද? අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය නැතුව මේ අනිත්‍ය ලක්ෂණය විතරක් තියෙනවා නම් සමහර තැන්වලදී අපිට සපයි කියලා ගන්න පුළුවන්කම තියෙනවා. නේද? ඒතර සමහර වෙලාවට මට ඕන විදිහට මේක වෙනවා. හැබැයි මම කරනවා නෙවෙයි ඒක. අසනීප හොඳ කරගන්නවද වෙනවද? වෙනවා. නේද? එතකොට ඒ අසනීප හොඳ වුණාට ඒවා නවත්තන්න ආය වෙනස් වෙනවා. ආන් එතනින් ආය කොන්දේසි වෙනවා. අයියෝ ඉතින් හොඳ වුණාට හොඳ වුණාට වැඩක් නැහැ. මට ඕන විදිහට වුණා තමයි. හැබැයි වුණාට ඒක ආය වෙනස් වෙනවා. ඒ මදිවට මේක මට ඕන හැටියට වෙන්නේ මට ඕන වෙලාවටද? නෑ මං කියනවා හෙට මට ගමනක් තියෙනවා හොඳ වුණොත් එන්න. අද නම් තදේශයකක්මත් තියෙනවා හොඳ වුණොත් එන්න. මම පැනඩෝල් එහෙම බීලා බලනවා සමහර වෙලාවට හොඳ වෙනවා සමහර වෙලාවට නෑ. නේද? එතකොට මේක මට ඕන හැටියට කරගන්න බෑ. ඉතින් ඔය වචන දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ දෙක අපේ මේ ජීවත් වෙන හැම දෙයක් තුළම තියෙනවා. හරිද? මේකෙදී යමක් වෙනස් වෙනවා නම් ඒකේ දුක්ඛිත ස්වභාවය තියෙනවා කියලා අපි අපි දේශනාවේ තියෙන ඒ දුකම දුක් ඇති වෙන දුක් ඇතිවීමම මේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න විශාල හේතුවක් වෙනවා. බලන්න මේ ලෝකේ අපි කවුරුන් හෝ දුකට කැමතිද? කවුරුන් හෝ දුකට කැමතිද? කායික හෝ මානසික දුක්ඛිත ස්වභාවයකට අපේ පොඩ්ඩක්වත් කැමැත්තක් තියෙනවා. පොඩ්ඩක්වත් කැමැත්තක් තියෙනවද? නැහැ. දුක් ඇති වෙලා තියෙනවද නැද්ද? දැනුත් ඇති වෙනවද නැද්ද? අපේ හිතෙන් දැන් දුක් ඇති වෙනවද නැද්ද? එහෙනම් මං අහනවා අකමැති දුක තියාගෙන ඉන්නේ ඇයි? අකමැති දුක තියාගෙන ඉන්නේ ඇයි? වෙනස් මට වෙනස් කරගන්න බැරි හින්දා නේද? මට වෙනස් කරගන්න පුළුවන් නම් මං කවදාකවත් මගේ හිතේවත් මගේ කයේවත් දුක් පියාගන්නේ නෑ. මගේ හිතේවත් මගේ කයේවත් දුක් පියාගන්නේ නෑ. මට වෙනස් කරන්න පුළුවන් නම්. එහෙනම් යමක් දුකයි නම් ඒක කවදාකවත් ආත්ම වෙන්නේ නැති බව ඒකෙන් තේරෙනවා. නේද? යමක් දුකයි නම් ඒක ආත්ම වෙන්නේ නැහැ. යමක් දුකයි නම් ඒක ආත්ම වෙන්නේ නැහැ. තේරෙනවද? ඒතර මේ කාරණා තුනම ගත්තාම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ලක්ෂණ. හරිද? පංච උපාදානස්කන්ධයේ තියෙන ලක්ෂණ. මෙන්න මේ බව අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය අපි හොඳින් මෙනෙහි කරන්න ඕනේ. මේ ආකාර 40න් එක ආකාරයක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආකාර 40ක් අරගත්තාම එකක් ගත්තාම යම් විදිහකින් මේ සංස්කාරය නිට්ටයයි කියලා යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මාත්‍රයක් හරි නිට්ටයයි වෙනස් වෙන්නේ නැහැ කියලා කල්පනා කරනවා නම් වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ කියලා කල්පනා කරනවා නම් එයාට මේ අනුලෝම ශාන්තිය ලැබෙන්නේ නැහැ කියලා. මොකක්ද අනුලෝම ශාන්තිය කියලා කියන්නේ? නිවන් දකින්න හේතු වෙන විදර්ශනා ඥාන අතරින් එකක් තමයි අනුලෝම ඥානය කියලා කියන්නේ. මේ අනුලෝම ඥානයේ පූර්ව අවස්ථාව තමයි නාම රූප පරිච්ඡේදං උද්‍යව්‍ය ඥානය දක්වා කොටස. හරිද? උද්‍යව්‍ය ඥානය දක්වා වෙන සම්මර්ථන ඥානය ඇතුළු කොටසට කියනවා පූර්ව අනුලෝම ඥානය කියලා. එතකොට නිවනට හේතු වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් අවබෝධ වෙන ඥානයක් තමයි අනුලෝම ඥානය කියන්නේ. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂයන් ලක්ෂණයන් අපිට ටික ටික ටික ටික ටික ටික වැටහෙනකොට අපේ සිත් අශාන්ත වෙනවද ශාන්ත වෙනවද මොකද කියන්නේ ශාන්ත වෙනවද අශාන්ත වෙනවද ශාන්ත වෙනවා අපේ නොසන්සුන්කම් අඩු වෙනවා ඇයි අපිට මේ නොසන්සුන්කම් ඔක්කොම තියෙන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන කුතුහලය හින්දා. ඒ පිළිබඳ තියෙන අධික කැමැත්ත හින්දා. ඒ පිළිබඳ ප්‍රාර්ථනා හින්දා. ඒ පිළිබඳ තියෙන දෘෂ්ටි හින්දා. නේද පංච උපාදානස්කන්ධය නැත්තම් අපි එකක් අරගත්තොත් අපි කියමුකෝ වේදනාව කියලා නේද? නැත්නම් ආදරය කියමුක ආදරය කියන්නේ වැටෙන්නේ කොහෙටද? සංස්කාර ගොඩට. හරිද? එතකොට මේ චිත්ත සංස්කාරය මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා අදහසක් තියෙනවද නැද්ද? දැන් අනුන්ගේ ආදරයත් එක්ක මොකද්ද තියෙන සටන? මොකක්ද අනුන්ගේ ආදරය ගැන? දරුවන්ගේ ආදරය ගැන මට මොකද්ද තියෙන අදහස? නැත්තම් වෙන කෙනෙක්ගේ ආදරයක් ගැන අපි බොහොම ලෙන්ගතුව ආදරෙන් කෙනෙක් එක ඉන්නවා නම් ඒ තැනත්තාගේ సంతානයේ උපන උපදින ආදරය ගැන මට තියෙන අදහස මොකක්ද? වෙනස් වෙන්න දෙන්නම් කියලාද? නෑ වෙනස් වෙන්න දෙන්නේ නෑ කියලා අදහසක් තියෙනවා. ඒ තරන්නේ වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ නෑ කියලා අදහසක් තියෙනවා. නේද? එහෙම වෙනස් වෙන්නේ නෑ අනිත් අයට ලැබිලා තියෙන දේවල් වෙනස් වුණා කියලා කිව්වට මම විශේෂයි නේද? මට ලැබිලා තියෙන දේවල් වෙනස් වෙන්නේ නෑ කියලා කාලෙකදී හිතෙනවා. නේද? කාලෙදිකදී එහෙම හිතනකොට ඊළඟට ඔන්න දැන් වෙනස්කම් වෙනවා. වෙනස්කම් වෙනකොට අපි මොකද කරන්නේ? දුක් ඇති වෙන ගමන් බොහෝම ලෙන්ගතුව ඉන්න අය දිහා බලනවා. බලලා මොකද කියන්නේ? මටමමයි වෙන්නේ. අර බලන්න අනිත් අය සන්තෝෂයෙන් නේද? වෙනස් වෙන්නේ නැති ආදරයන් ලබන අනිත් අය. මට එහෙම මට එහෙම නෑනේ මගේ කර්මේ මට එහෙම නෑනේ කියලා හැම වෙලෙම ප්‍රාර්ථනා මොකද්ද? නොයනස් වෙන ආදරයක් ලැබේවා. නේද? ආ එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවා. හිත රිද්දන්නේම නැති නේද? ඒ වගේ ඒවා ප්‍රාර්ථනාවෙන් බොහෝම පටු දේවල් වගේ අනිත් අය තුල ඒ වගේ ඒවා තියෙනවාය කියලා මේ ලෝකේ අපි නේද? අපි හිතනවා ඒ වගේ වෙන්න ඕනේ. හරිද? අපි බැරි වෙලාවක්වත් ඒ බොහොම ලෙන්ගතුව ඉන්න හොඳයි කියලා හිතන වෙනස් නොවන ආදරයක් විඳිනවාය කියලා හිතන අයව ගවේෂණය කරොත් මොකද වෙන්නේ? ගවේෂණය කරලා බලන්නකෝ මේ ලෝකේ. අපි ලෝකෙට ආයුධම් පත්‍යක් යවලා බලමු. වෙනස් නොවන ආදරයක් භුක්ති විඳින කවුරු හරි ඉන්නවා නම් වහාම දන්වන්න. හ්ම් ආදරයෙන් පීඩාවක් නැති වෙනස් නොවන ආදරයක් හරි විඳින මම විඳින ආදරය නම් කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා ස්ථිරවම කියන්න පුළුවන් කවුරු හරි යුවලක් ඉන්නවා නම් වහාම දැනුම් දෙන්න කියලා. හරි. එහෙම කිව්වොත් මොකද අන්න එදාට තේරෙනවා අපිට මේ ලෝකෙ හැම එකක් නෑ මේ ලෝකෙ හැම එකක් නෑ කියලා. අන්න එහෙම තේරෙනකොට පින්නත් මේ දැන් බලන්න අර තමන්ට තියෙන ආදරය වෙනස් වෙනවා අනුන්ට තියෙන ආදරය වෙනස් වෙන්නේ නැහැ කියලා එතකොට හැම වෙලෙම අර අනුන්ට තියෙන જાතිය එකක් හොයනවා අපි. නේද? හරියට නොසන්සුන්. මේ අපිට ලැබිලා තියෙන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ බලාපොරොත්තු ඒ වගේම එක එක එක එක ආකාරයේ ඒවායින් අරවා ලැබෙයි මේවා ලැබෙයි කියලා තියෙන අපේක්ෂාවන් ඒවා තියෙන තාක්කල් අන් අය මේවා ගනී කියලා බය අන් අයට අන් අයට ලැබෙයි කියලා තියෙන නොලැබේවා කියන කියන මසුරුකම මේ වගේ නොයේකුත් දේවල් හින්දා අපේ හිත හැම වෙලේම අසාන්තයි. හරිද? මේ ලෝකේ තියෙන දේවල් මට කොච්චර දත්විති කෑවත් අයිති කරගන්න, මගේ කරගන්න, මගේ ආත්මය කරගන්න පුළුවන්කමක් නැහැ කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්වය අනුව පංච පාදානස්කන්ධයේ පිරික්සන කෙනාට වැටහෙන්න පටන් ගන්නකොට අර තිබ්බ නොසන්සුන්කම් ටික ටික ටික ටික නැති වෙනවා. ඒකට පංච පාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින කෙනාට අනිත්‍ය වශයෙන් දකින කෙනාට අනිත්‍ය වශයෙන් දකින කෙනාටත් අන්න අර හැම නිමේෂයකම අනිත්‍ය වශයෙන් දකින්න කෙනාටත් අන්න අර ශාන්ත ස්වභාවය ඇති වෙනවා. ඒක අපි දැන් අනිත්‍ය ගැන මෙනෙහි කරන අපි අනිත්‍ය ගැන කතා කරනකොට ඒ ශාන්ත ස්වභාවය ඇති වෙන ආකාරය කියමු. අන්න ඒ ශාන්තියට කියනවා අනුලෝම ශාන්තිය කියලා. හරිද? එතකොට බුදුරජාන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් සෝවත භික්කවේ භික්ඛු කිංචි සංකාරං නිච්ඡතෝ සමනුපස්සතෝ අනුලෝමිකාය කම්පියා සමන්නාගතෝ භවිස්සති මේ අනුලෝමක් ශාන්තිය ලැබෙනවාද ලැබෙනවා කියලා දෙයක් තියනවාද පංච පාදානස්කන්ධය නිට්ටයයි කියලා ගන්න කෙනාට අනුලෝම ශාන්තිය ලැබෙනවාද කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ සංතානං විජ්ජති ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් නිට්ටයයි කියලා පංච උපාදානස්කන්ධය දැනෙන තරමටම ශාන්තිය නැති වෙනවා. හරිද? මෙන්න මේ අනුලෝම ඥානෙ අනුලෝම විදර්ශනා ඥානෙ නැත්නම් ඒ අනිත්‍යයි කියලා ගැනීමෙන් අනුලෝම වන නිවනට හේතු වෙන ශාන්ත ස්වභාවය නැත්නම් කොහොමත්ම අනුලෝමිකාය කන්තියා මේ අනුලෝම වන ශාන්තිය අසමන්නාගතෝ සම්මත්ත නියාමං ඔක්කොම ඔක්කොම ඔක්කොම ඉස්සත්ති සම්මත්ත නියාමය කියලා කියන්නේ එතන මාර්ග ඥානයටයි අනුලෝම ඥානය නැති කෙනෙකුට අනුලෝම ශාන්තිය නැති කෙනෙකුට සම්මත්ත නියාමං සම්මත්ත න්‍යාමය ඔක්කමිස්සතිති මේ සම්මත්ත න්‍යාමය ලැබෙනවාය කියලා යමක් සිද්ධ වෙනවාද නේතං තහනම් විජ්ජති නෑ ඒක සිද්ධ වෙන්නේ නෑ නෑ ඒක සිද්ධ වෙන්නේ නෑ එහෙනම් අනුලෝම ශාන්තිය ඇති කරගත යුතු වෙනවා සම්මත්ත නියාමය ඇති කරගන්න නම් එතකොට අන්න ඒ සම්මත්ත නියාම කියන්නේ මාර්ග ඥානය. ඉතින් 40 ආකාරයක මේ මෙනෙහි කිරීමේදීම ওই විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනිච්චතු, දුක්ඛතු, රෝගතු, ඝණ්ඩතු කියලා අපි ඉස්සරහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන හැම තැනකදීම ඒ එකකින් ඒ එකක් මෙනෙහි කිරීමෙන් පවා අනුලෝම ශාන්තිය ඇති වෙනවා පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධය පිළිබඳ අනුලෝම ශාන්තිය ඇති කර ගැනීම ඊටාම අවශ්‍ය දෙයක්. ඒ සාන්තිය ඇති වෙන්නේ කොහොමද? දැන් අපි අනිත්‍ය ගැනයි කතා කරන්න හදන්නේ. එතකොට අනිත්‍ය මෙනෙහි කිරීමෙන් අන්න ඒ ශාන්ත ස්වභාවයටපත් වෙන ආකාරය අපි කොහොමද කියලා බලමු. හැම එකේදීම බලන්න ඕනේ. ඒ ආකාරයට මෙනෙහි කරන්න ඕනේ කරලා. හරිද? එතකොට යම් කිසි කෙනෙක් මේ ඒ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා සමනුපස්සනා කරනවා නම් අනුලෝම ශාන්තිය සමන්නාගතෝ භවස්සති. අනුලෝම ශාන්තියෙන් සමන්නාගත අනිත්‍යයි කියලා සමනුපස්සනා කරනවා නම් අනුපස්සනා කරනවා කරන කෙනාට අනුලෝම ශාන්තිය උපදිනවා. එතකොට ඨානං මේතං විජ්ජති. ඊළඟට අනුලෝම ශාන්තියෙන් සමන්නාගත කෙනාට තමයි සම්මත්ත නියාමං ඔක්කමිස්සති කියලා සඳහන් කරන්නේ එන්නේ සම්මත්ත නියාමයේ කියන මාර්ග ඥානය උපදින්නේ මෙන්න මේ අනුලෝම ඥානේ Taman ආගත කෙනා. ඉතින් අනුලෝම ශාන්තිය කියලා කියන එක අපි තේරුම් ගන්න ඕන. අපේ හිත ශාන්ත වෙන්න පටන් ගන්නවා. මේක කරන්න පටන් ගත වෙලාවෙ ඉඳන් ටික ටික ටික ටික අර තිබ්බ අදාන්ත ගතිය අයින් වෙලා අසාන්ත ගතිය අයින් වෙලා ටික ටික හිත දමණය වෙන්න පටන් ගන්නවා හිත සූපත්භාවයට පත් වෙන්න පටන් ගන්නවා ඒක කොහොමද වෙන්නේ කියලා නිකන් මෙහෙම කතා කරලා බෑ ඒක ගැන කතා කරන්න ඕන. එතකොට යම් කිසි කෙනෙක් පින්නත් මේ පටිසම්භිදාවේ මේ පිළිබඳ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුකයි මේ විදිහට මෙනෙහි කරනකොට අපි හිතමු දැන් දුක ගැන කතා කරනකොට මෙහෙම මෙහෙම සඳහන් වෙනවා සෝවත භික්කවේ භික්ඛු නිබ්බාණං දුක්ඛතෝ සමුපස්සතෝ අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ භවිස්සති ඔන්න අනුලෝම ශාන්තිය ලැබෙනවා. ඒ වගේම දැන් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා. අනිත්‍යයි හෝ දුකයි හෝ රෝග රෝගතෝ ගණ්ඩතෝ ඔය විදිහට මෙනෙහි කරන කෙනෙකුට අනුලෝම ශාන්තිය ලැබෙනවා. ඊළඟට මේ පංච උපාදානස්කන්ධයේ නිරෝධය ඒ වගේම නිවන සෝවත භික්කවේ භික්ඛු නිබ්බාණං සුඛතෝ අර පංචපාදානස්කන්ධය දුකයි නිර්වාණය නම් සැපයි කියලා. ඒකට විකල්පයේ වශයෙන් නිර්වාණය සැපයි කියලා මෙනෙහි කරන නිවන් අරමුණු කරනවා කියලා ඒකට කියන්නේ. හරිද? නිර්වාණය සැපයි කියලා යම් කෙනෙක් මෙනෙහි කරනවාද අන්න ඒ කෙනාට අර අපි කලින් සඳහන් කරපු මේ අනුලෝමිකාය ශාන්තිය වගේම සම්මත්ත නියාමය ලැබෙනවාය කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය රෝගයක් විදිහට මෙනෙහි කරන කෙනාට දුකක් විදිහට මෙනෙහි කරන කෙනාට අනිත්‍ය විදිහට මෙනෙහි කරන කෙනාට අනිත්‍ය විදිහට මෙනෙහි කරන කෙනාට අනුලෝම ශාන්තිය උපදිනවා නිවන ඒකෙන් මිදිච්ච එකක් කියලා මෙනෙහි කරන කෙනාට අර විදිහට මෙනෙහි කරලා අනුලෝම ශාන්තියත් එක්ක නිර්වාණය අරමුණු කරන කෙනාට නිර්වාණය මේකෙන් ගැලවීමේ මාර්ගයයි කියලා අරමුණු වෙන්න ඕන අපිට හැම වෙලේම. නිර්වාණය මේකෙන් ගැලවීමේ මාර්ගයයි ගැලවීමේ තැනයි කියලා අරමුණු කරන කෙනාට පින්නත් මේකේ Nirodha ගැන මෙනෙහි කරන කෙනාට අන්න මාර්ගසිත පහළ වෙනවා කියලා සඳහන් කරනවා. මේ ආකාරයට මේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන කෙනාට අනුලෝම ශාන්තිය ලැබෙනවාය නිරෝධ පංචස්කන්ධයේහි නිරෝධය පිළිබඳව ඒ නිරෝධය නම් වූ නිබ්බාණය පිළිබඳව මෙනෙහි කරන කෙනාට සම්මත්ත නියාමය ලැබෙනවාය කියලා සඳහන් කරලා තියෙනවා. මේ ආකාරයට අපි දැන් අනිත්‍ය පිළිබඳව අනිත්‍ය මෙනෙහි කරනකොට ශාන්තිය උපදින හැටි නේද? දැනගන්න ඕනද නැද්ද? අනිත්‍ය මෙනෙහි කරනකොට ශාන්ත ස්වභාවයටපත් වෙන හැටි අපි හරි. පංච උපාදානස්කන්ධය කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. හරි. මම එයාගේ මෙහෙම අහන්නම්. අපි එකක් ගමු මේකේ. වේදනාව කියන එක ගන්න. දැන් අපි හැම වෙලේම මේ මුළු ජීවිතේම මහා කලබලයක් තියෙන්නේ ඇයි? මම හැමදාම කියනවනේ. කලබලයක් තියෙන්නේ මේ ලැබਿੱච්ච ශරීරයේ ඉන්ද්‍රියන් වගේක් අපිට හම්බෙලා තියෙනවා. අන්න ඒ ඉන්ද්‍රියන් හරහා හැම වෙලේම බලන්නේ මොනවා කරගන්නද? සැප ලබා ගන්න. සැප ලබා ගන්න. සැප ලබා ගන්න. නේද? සැප කිව්වහම සුඛ වේදනා කියලා මේ ශරීරයේ හින්දා ඇති වෙන වේදනාවක් කියනවා. ඒ වගේම හිතේ ඇති වෙන සුඛ වේදනාවට කියනවා සෝමනස්සය කියලා. දුක් වේදනා කියලා එකක් තියෙනවා. නේද? මානසිකාරයේ හින්දා ඇතිවන්නා වූ දුක් වේදනාවට කියනවා දෝමනස්සය කියලා. ඔය එකටවත් අයිති නැති අදුක්ක අසුඛ කියලා වේදනාවක් තියෙනවා. ඔය වේදනා ටික තමයි කෙටියෙන් කියනවා සුඛ දුක්ඛ අදුක්ඛ සුඛ කියලා අර මනසේ ඇති වෙනකොට ඒක සෝමනස්ස දෝමනස්ස කියලා සඳහන් කරා. ඔය ටික අරෙන්න මොකවත් තියනද ඔය පැත්තේ? හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ සුඛ සෝමනස්ස නේද අදුක්ඛ සුඛ කියන ඒවා දුක්ේ වලට කැමති නැහැ. නේද? එතකොට දැන් මට මට මොකක් හරි දෙයක් අවශ්‍යතාවයක් ඇති වෙනවා පිළිබඳව. ආදරය කරන කෙනෙක්ව දකින්න ඕනේ කියලා හිතෙනවා. මේ දැකීමෙන් මට මොනවද හම්බෙන්නේ? ඇත්තටම මං හරි නොසන්සුන්කමින් ඉන්නව දකින්න ඕනේ කියලා. දැකීමෙන් මට මොනවද හම්බෙන්නේ කියලා අපි කල්පනා කරේ නැහැ. හරිද? භාවනාන යෝගියාට මේක කල්පනා වෙනවා. භාවනාවෙන් හිතවල මට මෙයාව දැක්කම මොනවද හම්බෙන්නේ? ආ මොනවද හම්බෙන්නේ? ආදරය කරන කෙනෙක් දැක්කම මොනවද හම්බෙන්නේ? තෑගි. නේද? මොනවද හම්බෙන්නේ? මට මොකද්ද වෙන්නේ එතකොට? ඇයි මම මේ දැක්කගෙනව ආය දකින්න ඕන කියලා මගේ හිත ඉල්ලන්න. ඇත්තම ආදරය කරන කෙනෙක් දැක්කහම මොනවද වෙන්නේ? අපේ අපිට සතුටක් ඇති වෙනවා. නේද? මං අහනවා එච්චරයි නේද? වෙන මොන හරි වෙනවද? දරුවෝ දැක්කම වෙන මොනවා හරි හම්බ වෙනවද? ආ දරුවෝ තෑගි ගෙනාව කියන්නේ තෑගි වලුත් හම්බෙන්නේ මොකද්ද? සතුටක්. නේද? එහෙනම් කැමති දේවල් ආදරය කරන දේවල් ලැබුණාම සතුටකුයි ඇති වෙන්නේ. සතුට ඇති වෙන්නේ ඇයි? සැප වේදනාවක් ඇති වෙනවා. සැප වේදනාවක් ඇති වෙනවා. මනෝ සම්පස්සද සුඛ වේදනාවක් ඇති වෙනවා. ඒකට කියනවා සෝමනස්ස කියලා. දැන් දැක්කහම සෝමනස්සයක් උපදිනවා. නේද? එතකොට මම ආය ආය ආය ආය දකින්න මට ලොකු කුතුහලයක් තියෙන මේකයි. මට මේ ගැන හැම වෙලෙම බලාපොරොත්තුවක් තියෙනවා. මම හැම වෙලෙම නැවත දකින්න ඕනේ, නැවත දකින්න ඕනේ, නැවත දකින්න ඕනේ කියලා ඉන්නවා. මම අහන මේ අත්තන්ගේ මේ වෙලාවේ දැක්කහම මට එකපාරටම දැන් මං කැමතිම කෙනා දැක්කම සෝමනස්සයක් ඉපදුනා. සැප වේදනාවක් හැදුනා. ඒක හැදුනා ඉතින්. දැන් එයාත් එක්ක ඉන්නවා මම ටිකක් වෙලා. දැන් පැයක් හිටියා. දෙකක් හිටියා. තුනක් හිටියා දැන්. මට සතුට හම් වෙන්නේ එයාගෙන්. ටික ටික ටික ටික සැප වේදනාවට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඉතියක් නැති වෙනවා. දැන් මම ආදරය කරන කෙනා ළඟටම වෙලා ඉන්නවා. ඉන්නකොට ඇත්තටම කියන්නකො මොකද වෙන්නේ ටික වෙලාවක් ඉන්නකොට. දැන් මහා බලාපොරොත්තු තියාගෙන හරිද? අපි ආදරය කරන කෙනෙක් ළඟට ගියා. ඉන්නකොට ටික වෙලාවක් යද්දි මොකද වෙන්නේ? එපා වෙන වෙලාවල් එනවද නැද්ද? ඇති වෙන වෙලාවල් එනවද නැද්ද? නේද? එහෙනම් හිතියත් දුක් ඇති වෙනවා. ඇයි ඒ? අර කැමැත්ත වෙනස් වෙන ස්වභාවයේ තියෙනවා. නේද? අපේ කැමැත්ත මේ ළඟ ඉන්නකොට වෙනස් වෙනවා. කෑමක් ගන්නකොට බොහොම ගිජුකමෙන් හරි අමාරුවෙන් පැය ගාණක් මහන්සිලා හදාගත්ත කෑම ටිකක් වෙලා කකා ඉන්නකොට ඇති වෙනවා. දැන් කෑමක් තියෙනවා සැප වේදනාව නැති වෙනවා. හොඳයි යාගේ වෙන් වෙලා ගියොත් ඒ දුකටපත් වෙනවා. නේද? එතකොට දැන් ගෙදර හිටියොත් නේද? ගෙදර ගියොත් අඹුණසී මගේ හිටියොත් නුඹනසී වගේ තමයි. දැන් ආදරය කරන කෙනා හිටියත් කරදරේ අයින් වෙන්නත් බෑ කරදරේ. මේ ඔක්කොම වෙන්නේ මගේ තුල උපදින සෝමනස්සේ ඇති වෙන වෙනස්කම් හින්දා නේද? මට ඉපදුන සෝමනස්සයක් තියෙනවා නම් සෝමනස්ස වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව නිත්‍ය නම් මේක වෙන්නේ නැහැ. තේරෙනවද? හ්ම්. දැන් බලන්න මම මහා කුතුහලයකින් යන්න ඉන්නේ දැන් ආය දවසක්. වෙනදාට අර තියෙන අර නොසන්සුන්කම සාන්ත ස්වභාවයක් මගේ තිබුණේ නැහැ. මට අද හැන්දෑවේ හෙට උදේ යන්න කියලා හිතනකොට ওই ටික මතක් වුණා. ඔය චුට්ට මතක් වුණොත් ගියත් අප්පයතින් ඕනනම් සැපසේතාවක් හැදෙයි සෝමනස්යක් හැදෙයි ඒකත් ගියාට පස්සේ වෙනස් වෙනවනේ නේද ඊට පස්සේ එන්න එනකොට කොහොමවත් වෙනස් වෙනවනේ එහෙනම් දැන් මම මේ මහන්සි වෙලා යන ගමන කියන එකේ තරම් වැඩක් වෙන්නේ නෑ මේ මොකද්ද මේ මතක් උනේ වේදනාවේ අනිත්‍ය ලක්ෂණය මතක් උනේ තේරුණාද නේද අන්නේ වේදනාවේ අනිත්‍ය ලක්ෂණය මතක් වුණා නම් මම පන්න පන්න පන්න පන්න යන ගතිය ටික ටික අඩු වෙනවද නැද්ද? මගේ හිතේ පන්නන්නේ හැමදාම මේ. අදත් යන්න, හෙටත් යන්න, ආය බලන්න, ආය බලන්න, ආය අහන්න, ආය විඳින්න කියලා නේද? මගේ හිත තමයි ඒක පිටපස්සේ පන්නන්නේ. අන්න ඒ පන්නන ගතිය අඩු වෙනවද නැද්ද? එහෙනම් ශාන්තිය උපදිනවද නැද්ද? නේද? ශාන්ත ගතියක් උපදිනවද නැද්ද? තේරුණාද මේ කියන කාරණාව? නේද? එහෙනම් අනිත්‍ය ලක්ෂණේ පංච උපාදානස්කන්ධයම ඔය වේදනාව විතරයි අපි බැලුවේ. ඔය වේදනාව ගැන හිතන්නේ. අදයි යන්නකො පොඩ්ඩ සංස්කාරයක් ගැන ආදරයක් ගැන හිතන්න පොඩ්ඩ. ඉතින් අපි හැමදාම හැමදාම ආදරය ගැන කතා කරන අපි තරහක් ගැන හිතන්නේ. තරහින් දාමට ගැටීමක් ඇති වෙලා තියෙනවා. හරිද? මගේ හිතේ ඇති වෙලා තියෙන මේ තරහවත් එහා පැත්තේ හිතේ ඇති වෙලා තියෙන තරහවක්වත් ප්‍රත්‍යෙහිඳා හේතුහිඳා සකස් වෙනවා මිසක්කා ඒක මට එක දිගට තියාගන්න පුළුවන්කම ඇත්තේ නෑ. එක දිගට තියාගන්න පුළුවන්කම ඇත්තේ නෑ. නේද? එතකොට අපි ඔන්න අපිට තේරුම් ගන්න වෙනවා එතකොට ඒ ඒ ඒ ගැන අරන් බලන්න පොඩ්ඩක්. දැන් මම මේ තරහත් එක්ක මහා ගැටීම් ඇති කරගන්න හදනවා. නේද? මම ලොකු සටන් ප්‍රකාශ සමහර වෙලාවට දැකලා මතකද හොඳට නෑ නෑ. කිසිම සමාවක් නෑ. කිසිමම දෙයක් නෑ. මගෙන් දඬුවම මම දෙනවාමයි මම මේ විදිහට තීරණය කරනවාම කියලා ඔක්කොම ඉස්සරහ සිංහනාද කරනවා. එන්න එන්න කියන්න එපා මේ පැත්ත පළාතේ. ඒක දැඩි අනිත් ඔක්කොම කියද්දි නෑ කියලා මම මගේ තරහ එන්න. සමහර විට හෙට උදේට මම මොකද කරන්නේ? අත්තර දැඩිව කියපු මම හෙට උදේ මොකද කරන්නේ? කමක් නැහැ එන්න කියමු. කියලා මට කියනවා. ඇයි ඒ? හැම වෙලෙම මගේ හිතේ ඇති වෙන තරහ වෙනස් වෙනවා. නේද? එතකොට මට ස්ථීරව තියෙන තරහක් තියෙනවා කියලා ගන්න පුළුවන්කම නැහැ. ස්ථීරව ආදරයක් තියෙනවා කියලා ගන්න පුළුවන්කම නැහැ. නේද? ස්ථීර නැති තරහක් කෙරෙහි මම කොහොමද එක දිගට වෛර බඳින්නේ? එතකොට අපිට තේරෙන්න ඕනේ එහා පැත්තේවත් මෙහා පැත්තේවත් අපිට ස්ථීර තරහක් වෙන ඒක හැම වෙලෙම වෙනස් වෙන එකක්. අන්න ඒ වෙනස් වෙන ස්වභාවය මට දැනුණොත් අනුන්ගේ තරහ ගැන දැනුණොත් මගේ පැත්තෙන් ඒ ගැන තියෙන ගැටීම අඩු වෙනවද නැද්ද? නොසන්සුන්කම අඩු වෙනවද නැද්ද? එක ශාන්තභාවයට ටික ටිකපත් වෙන මේ ඔක්කොම වෙනස් වෙන දේවල් ඔය තරහ හිතානිද වෙනකොට වෙනස් වෙලා යනවා. නේද මම ඒකත් එක්ක මැරෙන්න හදන්න ඕනේ නෑ ඕක වෙනස් වෙලා යනවා නේද ඕක හේතු හින්දා හටගත් එකක් හේතු නැති වෙනකොට අයින් වෙනවා ඒකට කරන්න ඕන දේ කරනවා මිසක් කියලා අර අහවලාගේ තරහා කියලා ගැනීමක් නෑ ඒක අපි අනාත්ම සංඥාව ගැන පරතෝ ආදී වශයෙන් ගන්නකොට මම පැහැදිලි කරන්නම් ඒක මෙතන අපි අනිත් එක නෑ නේද හැම වෙලේම වෙනස් වෙනවා ඒක හැම වෙලේම මේක වෙනස් වෙනවා කියලා අපිට දැනෙනවා නම් අන්නේ සංස්කාරය කෙරෙහි මට ඇති වෙන්නේ නොසන්සුන්කමක් නෙවෙයි ඇති වෙන්නේ ශාන්තියක් නේද ඊළඟට අහවලාගේ ආදරේ මම වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්නවා කියලා හරි අපිට ලොකු නොසන්සුන්කමක් තියෙනවා හැම වෙලේම පරීක්ෂා කර කර පරීක්ෂා කර කර බලන එක එකව කරලා බලන ආදරේ අඩු වෙලාද අඩු වෙලාද අඩු වෙලාද කියලා හරිද ඒකින්ද හරි නොසන්සුන්කමක් ශාන්තභාවයක් නැතිකමක් තියෙනවා අන්න ඒක තියෙනවද කොහොමත් වෙනස් වෙනවා කියලා දන්නවද? මගේ හිත පැහැදිලිවම දන්නවනම් මේක කොහොමත් වෙනස් වෙනවා. මට ඒ වෙනස් වීම නවත්තන්න කවදාකවත් බෑ. හරිද? මට ඒ වෙනස් වීම නවත්තන්න බෑ. මොකද පත්හින්දා සකස් වෙන දේ. දැන් දුම් හිඳ ඇල්ල කියන්නේ දුම් හිඳ ඇල්ලේ හැම වෙලෙම වෙනස්කම් තියෙනවද නැද්ද? මේ දැන් තව මොහොතකට තියෙන එක නෙවෙයි. තව පහන් දැල්ලක් ගන්න. පහන් දැල්ල හැම වෙලෙම වෙනස් වෙනවද නැද්ද? මට මම උත්සාහ කරොත් කොච්චර අමාරුද පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැති පහන් දැල්ලක් තියාගන්න. නේද? ඇයි අමාරු? ඒක හේතු නිසා සකස් වෙන දෙයක් නේද? එක පැත්තකින් හුලං අඩු වැඩි වුණොත් ඔන්න පහන් දැල්ල වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් දැල්ල අඩු වැඩි වුණොත් මේ මේ රස්නේ අඩු වැඩි වුණොත් පහන් දැල්ල වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් tire අඩු වැඩි වුණොත් පහන් දැල්ල වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් තෙල් අඩු වැඩි වුණොත් පහන් දැල්ල වෙනස්. ඉතින් මට ලේසිද ওই පහන් දැල්ල එක දිගට තියාගන්න? නෑ ඒක ලේසි කාරණාවක් නෙවෙයි. අන්න ඒ වගේ අන් අයගේ චිත්තසංතානවල උපදින සංස්කාරය නිබඳව ආදරය ආදී නිබඳව වෙනස් වෙනවාය කියලා අපිට දැනෙනවා නම් අපේ හිතේ අර තියෙන නොසන්සුන්කම ටික ටික ටික ටික ඔව් හැම වෙලේම දැනෙනවා නම් හැම වෙලේම දැනෙනවා නම් අනිත්‍යානුපස්තිය වාසය කරන කෙනාට ඒ විදිහට හැම වෙලේම දැනෙනවා පිළිබඳ. ආන් එතකොටයි ශාන්තිය උපදින්නේ ඒකට කියනවා අනුලෝම ශාන්තිය කියලා තව අපි කතා කරමු තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මේක මෙනෙහි කරන්න ඕන ආකාරය පිළිබඳව තව අපි සාකච්ඡා කරමු මේ අනුලෝම ශාන්තිය වර්ධනය කළ එක තීව්‍රවම අනුලෝම ඥානය දක්වා වර්ධනය වෙනකොට අවශ්‍ය කරන ඉලක්කයට ගිහිලා හරිද ඒ කියන්නේ හැම හැම නිමේෂයකම ඊට ප්‍රතිවිරුද්ධ කිසිම අදහසක් තමන්ගේ හිතෙන් එන්නේ නැති සත්‍යකම පත් කරගත්තාම අවශ්‍ය කරන ඉලක්කයට අපි ගිහිලා නිවන් නිවන් අරමුණු කරන්න පුළුවන් තත්ත්වයට තමන්ගේ හිත පත් වෙනවා. ඒකයි කිව්වේ අනුලෝම ශාන්තිය සම්මත්ත නියාමයට හේතු වෙනවාය කියලා. හරිද? එතකොට ඔන්න ඔය විදිහට පංචපාදානස්කන්ධයෙන් අයින් වෙන්න කාරණා දෙකයි පංචපාදානස්කන්ධය අනිත් වශයෙන් මෙනෙහි කිරීමක් නිවන එහි Nirodhaය එහි නිවීම නිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමක් කියන දෙකෙන් අපිට නිවන දක්වා හිත යොමු කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි ඒ පිළිබඳව තවත් කතා කිරෙන්න බලාපොරොත්තු වෙමින් අපි අද දවසේ ධර්ම දේශනාව මෙතකින් නිම කරනවා. ආකාසට්ටා තිබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.